කඩු රකින්නම් සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් බොහෝ දුරට දිනේෂ් චන්දිමාල් කඩු රකීවි. නමුත් අපි අන්තිම තීරණයකට අවිලා නැහැ. අපි තෝරලා තියෙන 15 දෙනාටම හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් ඕනම අවස්ථාවකදී. ඉතින් අපි මයිදන් සිලෙක්ෂන්ස් වලදී ඊටමත් අපහසුතාවයක් වේවි අන්තිම 11 දෙනා තෝරාගන්න. ඉතින් මයිදන් ඒක කණ්ඩායමක් වශයෙන් හොඳද? තාම අන්තිම 11 දෙනා තීරණය කළා නැහැ. ඉතින් ඒ කුසල් ජනිත ක්‍රීඩා කලාවිද නැද්ද කියලා කියන්න කියලා Classic